ගෞරවනීය මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පෙබරවාරි 13 වෙනිදා දවසට පැමිණලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ එකට පවත්තන ධර්ම සාකච්ඡාවෙන් නැත්නම් පුණ්‍ය අනුමೋದනාවෙන් පස්සේ වැඩසටහන් වල නිමාව සටහන් කරනවා කියලා. ඉතින් ඒ සඳහා මට ලිඛිත ප්‍රශ්න වර්ගයක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි සැසිවාරය ආරම්භ කිරීම වශයෙන් ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු. ඊට පස්සේ මේ කාලේ එළමෙන ක්‍රමෙට අපි වැඩසටහන නිමාව සටහන් කරන බලාපොරොත්තු අපි අරවින්දගේ ඉල්ලා සිටමු සභාගත කරන්නයි කියලා ලිඛිත ප්‍රශ්න. අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස අද හිමිදිරි පර්යංකයේදී මෙතෙක් අත් නොවිඳි අත්දැකීමක් මා ලැබුවා පැයක් පමණ කාලයක් ආනාපාන අරමුණ නොදැනීම ගියා. කිසිම හඬක් ඇසුනේ නැහැ. නිද්‍රා ස්වરૂපයෙන් යුතුව ඒ පැය ගෙවි ගියා. වරහන් ඇතුලේ තියෙනවා නිින්ද ගියේ නැති බව වැටහුණා. සතිය සතිය පූර්ණ දැනගත් ශුන්්‍යතාවයද මේ මින් ඉදිරියට කෙසේ පැවතිය යුතුද මෛත්‍රියෙන් පහදා දෙන මෙන් ඉල්ලමි තෙරුවන් සරණයි මොකද සතිය ශූන්‍යතාව ඒ වාක්‍ය නැවත කියවන්නේ සතිය මට මේ සතිය කියන වචනේ එහා වචනේ තේරෙන්නේ සතිය සමායන සතිය පුරා දැනගත් ශුන්්‍යතාවයද මේ මින් ඉදිරියට කෙසේ පැවතිය යුතුද සතිය පුරා කියලා එතන අදහස් කරන්නේ දවස් 7ක් වෙන්න ඇති දිගට භාවිතා කිරීමෙන් ලබා ගන්න පුළුවන් ශූන්‍යතාවය කියලා. ඉතින් ශූන්‍යතාවය කියන්නේ බොහොම සාපේක්ෂ දෙයක්. ගොඩාක් කරදර තියෙන තැනින් ටිකක් කරදර තැනට එනවා. ටිකක් කරදර තැනින් ඊටත් වැඩිය කරදර තැන් වලට යනවා. එන්නේ එන්නේ එන්නේ ගෙවම් කරනවා. එන්නේ එන්නේ හිස් කරනවා. ඉතින් මේක මම සාමාන්‍ය හිතක තියෙන මානසික ආතති කිසිවක් නැහැ. නින්දකුත් නැහැ. හැබැයි අහවල් දෙයක් කරනවයි කියලා අහවල් දෙය මේ තියෙනවයි කියලා දෙයක් නැහැ නැති බව පේනවා. ඉතින් අර කාම ආශාවේ ඉන්න කෙනාට ගොඩාක් හිස්වීමක් නැතිවීමක් ගෙවි යෑමක් වෙනවා. සංසාර දුන දක්වන එකනට සංසාර දුක නැත්තනක් කියලා තේරෙනවා. මෙතෙක් තිබුණු සංසාර දුක් නැති වෙනවා. මේකේ ඉන්නකොට තමයි එහෙම නැත්නම් මේ ශූන්‍යතාවය එදිනදා ජීවිතයට කිට්ට වෙනකොට තමයි මීටත් වඩා ශූන්‍ය තත්ත්ව තව තියෙනවා. ඒ නිසා මේක හොඳට පట్టල කරගන්න, පදම් කරගන්න ඕනේ. සිද්ධ කරගන්න ඕනේ, වශී කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා ජීවත් වෙනවා කියන එක ලේසි නෑ. මේ මෙවැනි ශූන්‍යතාවයකට මෙවැනි නිින්ද නොයන නිින්දකට අවදි වෙන්න පුළුවන් නිින්දකට ගිහිල්ලා වැඩි වේලාවක් එක ඉන්න ගත කරන ජීවිතය ගොඩාක් කැප කරන්න කතා කරන වචන ගණන් කරලා කතා කරන්න කරන වැඩ මේකට අවුල් වෙන්නේ නැති වෙන කරන්න ඕන. ජීවන රටාව මොනම කෙනෙක්වත් දොස් අහන්න නැති තමන්න තමන් දෙස් නෙදෙන රසාවකට යන්න ඕනේ. නැත්තම් මේ ශූන්‍යතාවේ නැවත අපිව කරා පැමිණෙන්නේ නැතිකම නිසා නෙවෙයි අපි ඒකට සුදුසු පරිදි ආසන සකස් කරලා නැහැ. ඒ නිසා ශූන්‍යතාවේ ඉන්නේ නැහැ. ඒ නිසා එතන ඉඳලා සිද්ධ වෙනවා භාවනා කරලා මේ ශූන්‍යතාවේ නැවත රාජකීය අමුත්‍යක් විදිහට තමන්ගේ ගෙටක වදින්න මේ ගේ කොච්චර ලස්සන කරලා තියානින්න ඕන. බුදුරජාණන්සේ කියලා තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන තියෙනවනම් මෙයා නැවත නැවත එනවා. කතාවෙන් අවුල් කරගත්තොත් ක්‍රියාවෙන් අවුල් කරගත්තොත් ජීවන රටාවෙන් අනුන්ට කරදර වෙන ජීවන රටාවක හිටියොත් මේ අමුත්ත එන්නේ ඒ වෙනුවට මානසික ආතතිය එනවා. පීඩන එනවා. පශ්චාත්තාප එනවා. මොය নানা ආකාර මානසික ලෙඩ රෝග එනවා. ඒ නිසා මේකට ගැළපෙන ඒ ආර්ය ශ්‍රාංග මාර්ගය කතා කරන විරති චෛතසික තුන මිච්ඡා වාචාවෙන් වැරදීම වැළකීම මිච්ඡා කර්මාන්තයෙන් වැළකීම සහ මිච්ඡා ජීවයෙන් වැළකීම ඒක තමයි Tamanට තියෙන මේ අතව අතවාසිය හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ ඒ વિશે මම කොච්චරක් එළඹ පෙළඹ වාසය කරනවද මම කොච්චරක් හික්මීමකින් වැඩ කරනවද දමණයකින් ඉන්ද්‍රිය දමණයකින් සංවරයකින් ඉන්නවද කියලා. ඒ මේක තමයි සිංහලෙන් කියන්නේ සංස්කෘතිය කියලා. බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ ඕනෝකට තමයි තමන් කතා කරන වචන ගැන අවදියක් තියෙන්න ඕනේ. තමන් කරන ක්‍රියා ගැන අවදියක් තියෙන්න ඕනේ. තමන් ගත කරන ජීවන රටාව අනුන්ට නොදැක්කයි කියලා හොරෙන් කරයි කියලා ඒක හරියන්නේ හෘද සාක්ෂියට සාපේක්ෂව එnde ende ende ende වඩා සංස්කෘතික ගත වෙච්ච වඩා මහත්ම ගති ඇති වඩා හැදිච්ච ගති ඇති වඩා සීතල වඩා සීලාචාර වඩා හැදිච්ච පැත්තට යනකොට මේ ශුන්්‍යතාවේ නැවත නැවතත් අනුග්‍රහ පිණිස තමන්ගේ gedeටේ. ඒ නැත්තම් මතක තියාගන්න මේ තුන වරද්දාගෙන තියෙන්නේ කියලා. හැබැයි ඒක ස්ථිර හානියක් කරන්නේ නැහැ. අලුත් වෙන්න ලෑස්ති නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අලුත් කරලා හදාගන්න කැමති නම් මේ අමුත්ත නැවත නැවත එයි කියලා කියන්න පුළුවන්. ඒ අනුව ජීවත් වෙන එක තමයි තමන්ගේ දර්ශනය වෙන්නේ. ජීවන දර්ශනය වෙන්නේ. පින්වත් ගරු ස්වාමින් වහන්සේ මම දැන් සක්මන් භාවනාව ඊතා ආශාවෙන් හා ඕනෑකමින් කරමි. මේ වන විට මට පාද වරහන් ඇතුළේ තියෙන ඇඟිලි සහිතවම කෙන්ඩා උරහිස් සමාන <clears throat> දනහිස් කලවා සහ උකුල් ඇට දෙස සතියෙන් බැලීමේ හැකියාවක් තිබෙන බව වැටහෙනවා. ඒත් ඉන් ඉහළ අවයවයන්ට සිත යොමු කිරීමට තවමත් හැකියාවක් ලැබුණේ නැහැ. අද උදේ උත්සාහ කරලා බැලුවා. සිතට යොමුුනේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ එය පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඇයි මේ වගේ දවස් 7ක් ඇතුළත වගේ ওই තරම් ප්‍රමාණයක් ඇල්ලුවා නම් සක්මන්ට නැවත නැවත වෙලා දෙනකොට සක්මන්ට තව තව ගරු කරනකොට ඉස්සරහට ඊට වැඩිය දේවල් වෙයි. ඒ නිසා මේ දවස් හතක් ඇතුළත වෙච්ච ටික අගේ කරන්න පුළුවන් නම් ගෙදර ගියාටත් පස්සේ මෙහෙදි තරම් නැති වුණාට පුළුවන් තරම් දවසේ සක්මන සඳහා කාලය ගතකරනද එතකොට මේ දැනුම එන්නෙන් එන්නෙන් ඉතිරි පැතිරි වැඩෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ සක්මන් භාවනා පොතක් අරගෙන යන්න ගිහිල්ලා ඒ නැවත නැවත කියවන්න එතකොට සක්මන පිළිබඳ අලුත් දැනුමක් තියෙනවා ඒකේ. ඒක සක්මනක් හදාගන්න හැටි පිළිබඳ විස්තර තියෙනවා. ඉතින් එහෙම කරන්න කරන්න කරන්න මේ හරි ඉගෙන ගත්ත පාඩමේ විශේෂඥතාවය වැඩිපුර දිනුව සිද්ධ වෙනවා. ඒක නිසා මේකට කොච්චර කල් ගන්නවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒම කරන්න මේ වගේ හොඳ අත්දැකීමක් ඇති වෙච්ච කෙනාට හැකියාව තියෙනවා. මොකද එයා දන්නවනේ මේක ආනිසංශ තියෙනවායි කියලා. ඉතින් මේ වෙලාවේ වැඩ අරගෙන සක්මන් හදා ගන්නත් ඕනේ වගේ කෙරෙන්නත් ඕනේ කරනකොට ඔය පටන් ගත්ත රැළ දිගට දිගට නිමාව දක්වාම යනවා. ඒක පිළිබඳව බය වෙන්න එපා. ඒක ධර්ම නියාමයක්. ඔය පටන් ගන්නම තමයි අමාරු දෙය කියලා හිතාගන්න. ඒක දැන් වෙලා තියෙනවා. දෙවැනි ප්‍රශ්නය පර්යංක භාවනාවේදී ටික වේලාවක් ආනාපානයට සිත යොමු කරගෙන සිටින විට වැසී ඇති දෙනෙතට තවත් ඇසක් ප්‍රකටව පෙනෙන්නට පටන් ගන්නවා. මගේ ඇස්වලට වඩා එය තරමක් විශාලයි. ටික වේලාවකින් මේ ඇස බොඳ වී යමින් ඒ තුලින් මුලින්ම නාසයක්ද ක්‍රමක්‍රමයෙන් පැහැදිලිව මුහුණක්ද පෙනෙනවා. සැබවින්ම ඒ මගේ මුහුණ බව මට වැටහෙනවා. නාසිකාග්‍රයටම සිත තබා ඒ මුහුණ දෙස බලා සිටින විට ක්‍රමයෙන් එය විපරිණාමයට පත්වී යන සැටියක්ද පෙනෙන්නට ගන්නවා. ටික වේලාවකින් එය නොපෙනී නැතිවම යනවා. නැවත ආනාපාන සතිය වඩන විට ඒ ඇස සහ මුහුණ යලිත් පේනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ తত্ত্বය මගේ භාවනාවට එන බාධාවක්ද කාරුණිකව මට මෙය පැහැදිලි කර දෙන මෙන් මෙත් සිතින් යුතුව ඉල්ලා සිටිමි. තමන්ගේ මූල කර්මස්ථානයේ කරගන්න දෙන්නේ නැතුව සතිය කඩනවා නම් බාධා. එවන මේ කොයි එක ආවත් මට මගේ සතියට බාධාවක් නැහැ නැත්නම් නැවත නැවත මූල කර්මස්ථානට එලෙමන්ට් බාධාවක් නැහැ කියනවනම් මේක දිනුවක්. ඒ නිසා ඒ දේවල් පේනකොට බලන්න මේ ඉස්සලා පස්සේ ආපු අඟ නිසා ඉස්සලා ආපු කණ අමතක කරනවාද කියලා. ඉස්සලාපු කන තියේදී පස්සේ ආපු අඟ ලොක් කරගත්තොත් තමයි භාවනාවට බාධා වෙනවා කියන්නේ. නිසා බාධාව සිද්ධ වෙන්නේ තමන් මේ තියේදී නැවත නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන්ද? මේක තියේදී සතිය කැඩලා නැද්ද? එහෙමනම් දිනුවා. එහෙම නැත්නම් මේ පැමිණෙන දේවල් වලින් දුක් කරදර හදාගත්තා වෙනවා හිත කරදර ගත්තා වෙනවා බාධා කරගත්තා වෙනවා ඒ නිසා තමන්ම බලන්න තමන්ට මේක ඇති වුණාට පස්සේ තියෙන්නේ භාවනා උනන්දුවක්ද බහන වැටීමක්ද කියලා උනන්දුවක් තියෙනවා නම් බාධා වෙලා නැහැ. ලිඛිත ප්‍රශ්න එපමණයි සර්. ඔව් අපි පැය කාලක විතර වෙලාවක් අරගෙන තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් එහෙම නැත්නම් අපිට තියෙන්නේ වෙන ප්‍රශ්න නැත්නම් සභාවට ඉදිරිපත් වෙන්න අපිට තියෙන්නේ සභාව නියමාවටපත් කිරීමයි. එහෙම නැත්නම් වැඩසටහන නිමාව සටහන් කිරීමයි. ප්‍රශ්න තියෙනවා නම් මේක සඳහා වෙලා ගන්නයි කියලා කියනවා නැත්නම් මම රජී මාතට ආරාධනා කරනවා නිමාව සටහන් කරන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ විවේක ස්ථානයේ නැති වී නැමතුන්නේ නැතිවීමට හේතුවක්යක් දුන්නානේ මුලින්දලා ආයි කියන්නේ ප්‍රශ්න විවේක ස්ථානය විවේක ස්ථානය ඔව් ඔව් එහෙමයි. නැති වී යාමට හේතු තුනක් දුන්නානි ස්වාමීන් වහන්සේ සම්මා ජීව සම්මා වාචා ඒකමද විවේක ස්ථානයේ වැඩි වෙලාවක් නොතිබීමටත් ඒ හේතුමමද? ඔව්. මගදී මගදී කැඩි කැඩි යන එකට. ඒක පැහැදිලිව. පැහැදිලිව ඒ කියන්නේ වචනේ කවුරුනාරි වරද්දගත්තොත් අපි කාට හරි කියන්න තියෙන වචන වෙනුවට වැඩිපුර හෝ අඩුපුර කියලා වරද්දගත්තොත් ඒක කල්පනා කරන්න පටන් ගත්තොත් අඩේ අර වෙලාවේ මම මේක කිව්ව වැරදි නැත්තම් මේ ටිකක් කියන්න තිබුණානේ කියලා ඒක ඒකාන්ත විවේකේ නැති කරනවා. කර්මාන්තයක් කරන්න ගිහිල්ලා තියලා අවශ්‍ය ප්‍රමාණයට කරන්න නැතුව අඩු හෝ වැඩි කරපු ගම ඒකෙන් පසු ප්‍රතිපාමක් බැක්ලෑෂ් එකක් එනවා. ඒ පසු බලපෑම කෙලිම විවේකයට බාධා කරනවා. තමන්ගේ ජීවන රටාව අනුන්ට කරදර වෙන එකක් නම් තමන්ගේ මත්තර කරදර වෙන එකක් නම් එයාගේ හිත නිතරම දෙස් දෙනවා. දෙන්නේ නැහැ විවේකයට. නමුත් අපිට 100%ක් හොඳ ජීවන රටාවක් මේ ලෝකේ නැහැ. මොකද 100%ක් හරි කර්මාන්තයක් මේ ලෝකේ නැහැ. 100%ක් හරි හොඳ කතාවක් මේකේ ලෝ නැහැ. ඒ නිසා අපිට තින්නේ මේ කරන එක ටික ටික හික්මවන්න ඕන. ටික ටික ටික ටික ශික්ෂා කරුක කරන්න ඕන. ටික ටික ටික ටික ටික මේචල් කරන්න ඕන. මේ මේචල් කරනකොට සතුටක් ඇති වෙනවා. මේ කාට හරි හොඳ නම ගන්නවක්වත් කවුරුත් හිරේ දාලා දඬුවම් කරලවත් නෙවෙයි තමන්ම හිතලමයි මේ ප්‍රතිතද කරන්නේ. ඒ ප්‍රතිතද කිරීම හරහා තමන්ගේ ජීවිතය ආත්මය මගේ අතේ දැන් තියෙන්නේ මට මේක ඕන විදිහට හදාගෙන යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් වෙන වැරදුනත් විශ්වාසයක් වෙනවා. ගන්න උත්සාහය හරහා ඉතින් ඒක සරුවචනන්තේ සඳහන් කර දෙනවා ගොඩාක් කල් ගන්නවා කියලා. ඒ දෙයට ගොඩාක් කල් ගන්නවා. ඒ දේට ඒ යෝගාවචරයත් බොහෝ විට අනුග්‍රහ කරන්නේ යා බලාපොරොත්තු වෙන ඉක්මනට හැදේ කියලා වෙන්නේ ඒ දේ දන්නේ සරුවචනාංශේ විතරයි. යම් කෙනෙක් හැදෙන්න පටන් ගත්තට පස්සේ එයාට ඕනේ මට්ටමට හැදෙන්න එයා හිතනට වැඩිය වෙලාවක් ගන්නවා. ඒක ඒ කෙලෙස් වල තියෙන දරුණුකම. ඒ නිසා එවැනි අයට සරුවචනාංශ ගැන අසීමිත අනුකම්පාවක් තියෙනවා. මම උත්සාහ කරනවා කියලා. නමුත් ඒ කෙනා හෝ සදාචාරවාදියා කවදාකවත් ඒ කෙනාට කරු කරන්නේ නැහැ. ඒ කෙනා හිතන ඇයි මට ඕන නම් මට හැදෙන්න බැරි. මට ඕන නම් ඇයි මේක පාලනය කරගන්න බැරි කියලා එයා හිතන්නේ මහා ලොකෝට මේක මගේ එකක් කියලා. මගේ නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ හිකුංගා කෙමීට. ඒක නිසා ඒකට අනුකම්පා කරන නිසයි බුදුහාමුදුරන්ට අමාමෑණී කියලා කියන්නේ. අමාමෑණී බුදුහාමුදුරු කියලා කියන්නේ භාවනා කරන හැම කෙනෙකුටම අම්මව කෙනෙක් වගේ කොච්චර හිමීට හැදුනත් ඒ මාසේ හැදෙන කෙනෙක් නම් පුදුම අනුග්‍රහයක් සරුවචනංශ කරනවා. කියන බය වෙන්න එපා. යාමගේ පුතේ. යාමගේ දුවක්. උඹලට වැරදි පෙන්වන්නට යා හැදෙමින් ඉන්නේ. ඒ නිසා මයි ලයිෆ් එකෙන් කාදාත් මං කපන්නේ යාව. ඒ වගේ වෙලාවල බුදුරජාණන්සේ අසීමිත ඉදිරිපත් වෙලා ඒකේ නාගේ විවේකයේ වෙනුවෙන් පෙනී ඉඳලා තිනවා නීතිඥෙක් වාගේ. ඒ කෙනාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මට මංගුණියන් ඉදිරිපත් කළා මෙහෙම කතා කරයි කියලා. නෝ සභාව ඉස්සරහ කියලා තිනවා අත තියන්න එපා. යාගේ චරිතෙට හැදෙන මිනිහෙක්. එයා වෙනුවෙන් මම ඕනේ වරයක් දෙන්න ලෑස්ති. අවසරයක් අවසරයක් දෙන්න ලෑස්ති කියලා සංඝ සභාවේ අවසරය ආරම්භ දෙනවා.